අනිත් ප්‍රශ්නේ මට ඇතුනේ අර අදිමුක්ක චෛතසිකය එතකොට ඒක තියෙනකොට අර ඡන්දචිත්ත විරිය විමාංශා වලින් එකක් ඉතිපාද වලින් එකක් බලවත් වෙලාද ඒක අදිමුක්කය වෙන්නේ කියලත් ඒකත් එතන ප්‍රශ්නයක් දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ බොහොම පිං ඊළඟට ඔබතුමිය අහුවේ අදිමොක්ක චෛතසිකය පිළිබඳව දැන් මහානායක හඳුරු අධිමුඛ චෛතසිකය ගැන පැහැදිලි කරනවා අභිධර්ම මාර්ගයේ ප්‍රකීර්ණක චෛතසික විස්තර කරනකොට ප්‍රකීර්ණක චෛතසික කියලා කියන්නේ කුසල අකුසල දෙකේම පහළ වෙන චෛතසික. ඒකෙදි විතක්ක ਵਿਚාර අධිමුඛ විරිය පීති ඡන්ද. එතකොට අධිමුඛය කියලා කියන්නේ අරමුණේ සැටි විනිශ්චය කරගන්න ස්වභාවය අධිමුඛ නම් වේ. මේ චෛතසිකය නිසා එසේද මෙසේද කියා දෙතුන් පැත්තකට නොගොස් හරියට හෝ වේවා වැරදියට හෝ වේවා යම්කිසි එක් ආකාරයකින් සිතට අරමුණ ගත හැකි වන්නේය මේ චෛතසිකය නැතිනම් සිත හරියට අරමුණ අල්ලා ගැනීමට නොසමත් වේ මෙයත් තේරුම් ගැනීමට දුෂ්කර අප්‍රකට චෛතසිකයක එතකොට අදිමොක්ඛයෙන් තමයි අරමුණ ග්‍රහණය කරගන්න. ඒ කියන්නේ ඒ මේ පැත්තට වැනෙන්නේ නැතුව එකවරම අරමුණ හරියට හරි වැරදියට හරි ගන්නවා. එතකොට ඒක එක්තරා අර අරමුණෙහි පහදින ආකාරයකින් වගේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. අදිමොක්ඛ චෛතසිකය. එතකොට හරියට හරි වැරදියට හරි ඒ කියන්නේ හරියටම ගන්නවා කියලා එකක් නෑ හරියට හෝ වැරදියට හෝ ඒක ගන්නවා එතකොට ඡන්දචිත්ත විරිය විමර්ශා කියන තැන්වලදී ඒව දැන් යම් කෙනෙකුට යමක් පිළිබඳව ඡන්දය ඇති වෙනකොට එතන මේ අදිමොක්ඛය ක්‍රියාත්මක වෙන්න පුළුවන්. චිත්තය ඇති වෙනකොට එතන අදිමොක්ඛය ක්‍රියාත්මක වෙන්න පුළුවන්. වීරය ඇති වෙනකොට එතනත් අදිමොක්ඛය ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි ප්‍රඥාව ඇති වෙනකොට ඒ ප්‍රඥාවත් එක්කලා මේ අදිමොක්ඛය ඇති වුණොත් තමයි වඩා නිවරදිව අරමුණ ගන්නා තැනට පැමිණෙන්නේ. එහෙම නැතිනම් අර වැරදි විදිහට වුණත් අරමුණ ගන්න මේ කියන අධිමොක්ඛය උපකාර වෙන්නට පුළුවන්. එතකොට ඡන්දචිත්ත විරිය විමර්ශා කියන ඉද්ධිපාද ධර්ම ඒවා ඒවා යම්කිසි කුසලමය irdiya ගුණාත්මක irdiya නිර්වාණගාමිනී මාර්ගය සඳහා වැඩි යුතු irdiya ඒකෙදි අපි පැහැදිලි කරන්නේ අවිඥේයේසු ධම්මේසු අවිඥා සිද්ධි පරිඥේයේසු ධම්මේසු පරිඥා සිද්ධි ඊළඟට සච්චිකාතබ්බේසු ධම්මේසු සච්චික්‍රියා සිද්ධි සිද්ධි පහතබ්බේසු ධම්මේසු පහන සිද්ධි භාවේතබ්බේසු ධම්මේසු භාවනා සිද්ධි ඔය විදිහට නිර්වාණගාමිනී මාර්ගයේදී 이르දි පහක් ගැන කියන අන්නේ 이르දීන් දියුණු කරන්නට උදව් වෙන්නේ විමර්ශා ඉද්ධිපාදයෙන් යුක්තව යෙදුනොත් තමයි මේ අදිමොක්ඛය එතනට උපකාර වෙන්නේ. එහෙම නැත්නම් අර වැරදි විදිහට අරමුණ ගත්තොත් ඒ අධිමුඛය නිර්වාණගාමිනී මාර්ගයට හෝ යහපත් කුසල චේතනා වර්ධනය කරන්න උදව් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අධිමුඛය කුසල් අකුසල් දෙකේම දෙන්න පුළුවන් චෛතසික ධර්මයක් හැටියට දක්වන්නේ. ඒක හුදු කුසල චෛතසිකයක් නෙමෙයි. කුසල් අකුසල් දෙකේම දෙන්නට පුළුවන්. පැහැදිලි වුණාද ඔබතුමීට? හොඳයි. බුද්ධික මහත්මයා